හමුදා රණවිරුවන් මේ රටේ යුද්ධ කරලා අතපය ඇස්කන් ඉස් නාස දන් දීලා ඉතුරු වෙච්ච අංගම් කියලා ගෙදර ගිය රණවිරුවයි වියපත් වෙලා ගිය රණවිරුවයි 6800 ගාණක් අද රැකියාතු මහපාරේ right ඔච්චර තමයි අන්තිමට වුනේ කරන මේක දැන් ඔය දැන් ඉන්න නායක කමුදාපති කියලා තියෙන මැලේසියාවට සිංගප්පූර දෙනවයි කියලා. ඒතර මේ සල්ලි මම පිටරට ගිහිල්ලා ලංකාවට ගෙනාවේ විදේශ විනිමයද 98.9ක් ලංකාවට ගෙනල්ලා ලංකාව තුළ වියදම් කරලා තියෙන්නේ. right? එතකොට දැන් මේක ආපොත් පිටරටට සල්ලි දෙන්න යන්නේ කාගේ උමනාවකටද? දැන් මේගොල්ලන්ට කන කපා ගන්න බැරි හින්දා. මේ මාසෙට විතරක් නාවික හමුදාව පාඩුව අපි කරනකොට සැප්තැම්බර් මාසයේ හැම මාසෙම අපි මේන්ටේන් කරනවා මිලියන මිනිමම් 310යි 320යි. දැන් ඔයගොල්ලෝ 200 විතර වැසගෙන මිලියන 90ක් පළවෙනි මාසෙම පාඩුයි. ලක්ෂ 900ක්. ඊළඟ මාස දෙක ඇතුලේ මේකේ තව බොහෝම අඩු වෙනවා. තරංකාරත්වයේ ඇවිල්ලා තියෙන මොකද අපි තරංග අපිට තිබ්බ කම්පිටිෂන්ස් අපි නවත්තලා තිබ්බේ. නමුත් ඒක මේකල දෙන්න යනවා. මම දැක්ක මෞගමී කිය තියෙනවා සිංගප්පූරටයි මැලේසියාවටයි. ඒතකොට දේශීය ව්‍යාපාරය කරවලා පිටරටට දෙන එකද අපේ රටේ ජාතික අදහස කියන තමයි මට ප්‍රශ්නේ. මේ වගේ අමුදාපතිවරුන්ට මොනවා කරන්න ඕනද කියලා ඕගොල්ලෝ අහන්නේ. මේ වගේ අමුදාපතිවරුන්ට අමුදාපතිකමේ තිබිය යුතුද කියලා නාවික අමුදාපතිවරයා. රාමිරුවන්ගේ රස්සාව ටික නැති කරලා විදේශීය සමාගමට මුදල් ටික ලබා දෙන්න ඒ කියන්නේ එතුමට ගාන කපා ගන්න දෙන්නේ කියලා උනේ ඉතින් මං කොහොමද නිකම් බොරුවට පත්‍රයට කතා කරන්නේ නැහැ කීර්තනාමයක් කියනවත් දන්නේ නැහැ මමතරුන්ට නැති මේකේ ප්‍රශ්නේ කීර්තනාමයක් තිබුණේ කියලා කතා කරන්නේ නෙමෙයි මේ රටේ දැන් ඕගොල්ලෝ සිංහල මිනිස්සු හැටියට කීර්තනාමයක් තියනවාද කියලා දන්නවනේ මේ තුන් දෙනාක් නේද මම කියනවා 6900 ගානක් පාරට දාලා ඒ සමාගමේ පළවෙනි මාසෙම පාඩුව මිලියන 90ක් කරලා ඒක විදේශ සමාගමකට දෙන්න යනවා නම් අත්සන් කරපු මේ ආණ්ඩුවෙන් අත්සන් කරපු ඇග්‍රීමන්ට් එක කැන්සල් කරන්න නැතුව නීතිය මොකක්ද කියලා ඔබතුමාලට හොඳටම තේරෙනවනේ. මේ මේකට ජනාධිපතිතුමා සම්බන්ධ නැහැ. එතුමාව අසරණ කරලා, එතුමාව විත්තිරීත්තු කරලා, එතුමාට කරගන්න දෙයක් නැති කරමුට පත් කරලා මේ දේ මේ තුන් දෙනා කරේ. දැන් ඒගොල්ලෝ වගේ දැන් අඩුගානේ රණවිරුව කතා කරනකොට මාධ්‍යර දාම තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ යුද්ධේ දිනලා ඔයගොල්ලන්ට ওই කියන නිදාස කතා කරන්න රටක යුද්ධයකට හමුදාවේ සෙබළුන් යන්නේ අම්මා තාත්තා කෙනෙවත් රටේ මිනිස්සු කෙනින්ද අපේ කැමැත්තෙන් අපේ ආදවතින් අපි කියලා රට අපිට වටිනින්ද අපේ රට වෙනුවෙන් යුද්ධ කරේ නමුත් එහෙම යුද්ධ කරපු මිනිස්සු අද මහපාරට දාලා තියෙනවා ඒ මිනිස්සු අවුරුදු 40න් එළියට ආපුවන් පස්සේ රාජිත කියන්නේ පරාජිත සේනාරත්න කියනවා පෙන්ෂන් එකට මේ අක්කුන්ට ජීවත් වෙන්න ජොබ් ඕනේ නැහැ කියලා. ඒකෝට රුපියල් 25000කින් අද මිරිස් කිලෝ 10ක් ගන්න පුළුවන් කියලා පුදුමා ගන්නවා. එතකොට රණවිරු අමුදාවල ඉන්නකොටත් විශ්වාස කරේ නැහැ යුද්ධ කරේ. ගෙදර ඇවිල්ලා ඒ විද දුකම ඉඳ දුක් විඳලා මරලා යනවා. මේක තමයි රාජිත සේනාරත්නතුමා ටීවී කියලා කිව්වේ. ඔබතුමාලා මෙන්න මේවා අහන්න මේවා සාධාරණ සිංහල රටක මෙහෙම කියන සිංහල නෙමෙයි. ශ්‍රී ලංකාවට කියන. මොකද මේ කවදාවත් දෙමළ මුස්ලිම් මුනිත් මේවා කතා කියලා නැහැ. නෑ නෑ මම ආන්දර කරපු නඩු ගන්න යන්නේ නෑ. ඒකේ අවශ්‍යයි මගේ තියෙනනේ ඇග්‍රීමන්ට් එකේ සාකාරව ඒකේ දෙපාර්ශ්වයේ ගිවිසුම අරකරොත් මොකද්ද වෙන්නේ කියලා. මම රත්නංකත් එක්ක ගිවිසුම තියෙන්නේ. ඒ ගිවිසුමේ තියෙනවා ඒගොල්ලෝ මගෙන් මේක ගැලවුවොත් මම ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ මගෙන් මේක ගල්වා ගත්තොත් මට මගේ අවසර නැතුව මට ගෙවන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ. ඒකට නඩු යන්නේ නැහැ. ඔටෝමැටික් මේ හම්බ වෙනවා. මොකද මේකට සම්බත් සත්‍යයක් රජයේ මුදල් වියදම් කළා නැහැ. රජයේ දේපොලි මේවා කළා නැහැ. මේ ඔක්කොම මම විදේශ විමේ විතරට කියලා රටවල් 36කට 300 පාරක් රට කියලා 312 පාර දුක රට කියලා වෘත්තුණක් අතට ගෙනාපු විදේශ විනිමය ඒ විදා විදේශයෙන් මේ යන රස්සාව දෙන්න බැරිම රණවිරුවන්ට මම ඒගොල්ලන් ජීවත් වෙන මාර්ගයක් හදලා දුන්නා. අද මේ මිනිස්සු අඬනවා. ළමයි ඉස්කෝලේ යන්න විදියක් නැහැ. මේ මිනිස්සුන්ගේ ගෙවල් කුලී ගෙවා ගන්න විදියක් නැහැ. නැත්තම් හදන්න ගත්ත ගේ බැංකු ණය ගෙවා ගන්න විදියක් නැහැ. ඔෆිසර්ස් වදාටක් ඉන්නවා කොල්ලෝ හතර දෙනෙකුත් එක්ක මේ සෝල්ජර්ස්ලා නැති අතපය නැති හස්පැටි කට්ටිය. ඒගොල්ලෝ යන්න දෙන්නේ බස් එකේ වාහන ටික ඔක්කොම විත්තු කරන්න උනා. එතකොට ඒක සාගාන අපරාධයක් නෙමෙයිද? ලංකාවේ ජනතාව මේ ගැන ප්‍රශ්න කරන්නේ නැද්ද? රණවිරුව ඉන්නේ යුද්ධ කළ රට දිනනදී අනිත් උන්ට රට කන්නද? දැන් ඒක ගලවලා නාවික හමුදාපතිගෙන් අහන්න යටට ඇඳගෙන තියෙන්නේ කියලා නාවික හමුදාපතිගේ මම හිතන ඔළුව හැප්පිලා ගම්බෝත් එකේ මේක විදේශීය සමාගම් දෙයකට දෙන්න යනවා කියන රටක් නෙමෙයි සංජීවී විදේශ සමාගමක් නේද? එතකොට ඒකද කර යුත්තේ. රටේ තියෙන දේශීය සමාගමක් ගලවලා පිටරට යන විකුණන්න යන මට යන ඒගොල්ලන්ට අපේට ගාණක් හොයාගන්න. ඒක මං කිව්ව එක ඒවා දාන්න. ඔය දැන් ඉන්න නායක හමුදාපති මම හිතන්නේ ගන් බෝට් එක න ඔළුව ඇස්සලා ෆයිටරෝ ගන්න එක. පොඩ මොලේ අප්සෙට් කෑගේ. ඩක්ටර්ගේ බూరు කතා කියන්නේ නැහැ මෙයා. එයාට එකපාරක් වා අවන්ගාඩ්ගේ රනිරෝන්ට රස්සාව ලම්බින්න. දැන් මෙයා පඩිගෙන යනවත් දන්නේ නැහැ නාවික හමුදාවෙන්. අවන්ගාඩ්ගේ රස්සාවේ පිට රනිරෝන්ට. ඒකෙන් 80ක් නාවික හමුදාවේ මිනිස්සු. එහෙම සෝද හූල්නවා. ඒකේ අපේරෝක ඉන්න හත් දෙනෙක්. කොමඩෝස්ලා රියත් විරලවෙන් තව පහක් පැයක්. ඒ මිනිසුන්ට බඩට පයින් ගලත ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ කවුද කරේ මේ නාලි කමුදාපති ටෙක් කෙනෙක්. ඒකේ පොඩ මොලේ අප්සෙට්. දුකමිට මගේ විශ්වාස කරන මේ මේ රණවිරෝ කොහොමද මේ මේ මාපින් ගල ජීවත් වෙන්නේ? මම මේ මිනිසුන්ට ගෙවලා ලක්ෂ 3 ඔෆිසර් කරලා ලක්ෂ 5 10 12 15 බැංකුව කොටින් මං ගෙවලා තියෙනවා සලාප කරපුවා මිලියන 72ක් මාතර පඩි. බැංකුව රාපි පඩි ගෙවන්නේ. බොරු නෙමෙයි. මේ ඔප්පු කරන්න පුළුවන්. දාන්න මේවා. දැන් නාවි කමුදාවකට ලාභ ගන්නවා කියන්නේ එතකොට හිතානිට කිව්වොත් මේ ආපෝස්ට් එක අපිට එහලන්ට එක ඕනේ. ආමික කිව්වොත් අපි ප්‍රයිවට් එකකට කරන්න අපිට කිසි වෙනමක් නැහැ කියලා හරිද එතකොට රට. නාවික හමුදාවේ මේක ගැලවෙන්නේ නාවික හමුදාවේ හිටපු සමහර නිලධාරි මේකෙන් කප්පම් කරන් හොරවියාවුද නීති අනුගත කරලා විකුණලා හොර ෆ්ලෝටින් අවර් දාලා මාස්ට් වෙලා ඒකට ලියුමක් තියනවා වගේ අපි. ඒගොල්ලෝ මට සමාවිල්ලපු ලියුමක් තියෙනවා. ඒකයි නාවික හමුදාවෙන් කියන්නේ නාවික හමුදාව හොඳම හමුදාවක්. නමුත් පට්ට ඕන ටිකක් ඉන්නවා. මේ එක දැන් ඉන්න නායක හමුදා පත්තිකරයා ඒ ඒ ලියුම දන්න හොඳටම. ඒ ඒ කප්පංගත් එක ඔබට කෙනෙක් තමයි ඒක දාලා තින්නේ දැන්.